කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කේසංචි කුසලානං ධම්මානං උපනිස්සයප්පච්චේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චේන පච්චයෝ පුරිමා පුරිමාභ්‍යා කතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සයප්පච්චේන පච්චයෝ උතු භෝජනම්පි උපනිස්සයප්පච්චේන පච්චයෝ පුග්ගලෝපි උපනිස්සයප්පච්චේන පච්චයෝ සේනාසනම්පි උපනිස්සයප්පච්චේන පච්චයෝති පින්වතුනි ඉතින් ත්‍රිපිටක ධර්මයේ හැටි පින්වතුනි මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගන්නකොට අපට ඇති වෙච්ච ධර්මඥානයේ ප්‍රවීණත්වය අපි උගන්වනකොට ඒක වෙනස් වුණා. ඒ කියන්නේ වෙනස් වුණා කියලා කියන්නේ ඒ ධර්මයේ නෙවෙයි වෙන ධර්මයක් තේරුණා කියන එක නෙමෙයි. ඒ උගන්වනකොට ඇති වෙච්ච ධර්මඥානය පුළුල් වුණා, ප්‍රවීණ වුණා, ප්‍රබල වුණා උගන්වනකොට. ඔන්නෝක තමයි මේ ධර්මයේ ස්වභාවය. මොකද හේතුව මේක සර්වඥතාඥාණයට අහුවෙච්ච ධර්මයක්නේ. විශේෂයෙන් විනය පිටකයයි සූත්‍ර පිටකයයි කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම කරන්න පුළුවන් හරියක්. දේශනා කරන්න පුළුවන් හරියක්. ඒ ක්‍රමයට තේරුම් ගන්න පුළුවන් හරියක්. අනික් අයට එහෙම බෑ. ලෞතර බුදු කෙනෙකුට. එතකොට දැන් බුදු කෙනෙකුට අහුවෙච්ච සූත්‍ර පිටකේ ගත්තත් එහෙම තමයි. සූත්‍ර පිටකයේ කෙනෙකුට යම් යම් මට්ටමකට තව පොදු ආගම් වලට දර්ශන වලට ශාස්ත්‍ර වලට යම් ආකාරයකට සමාන කොටස් තිබුණාට සියල්ලෙන් සියල්ල සමාන නැහැ. එතකොට සූත්‍ර පිටකයේ මේ පරාසය ඒ මට්ටමට අහු වෙන්නේ ලෝතර බුදු කෙනෙකුගේ බුදු නුවණට පමණයි. එතකොට එහෙමනම් අපි නිතරම අවධානමක් අපි හිතේ තියාගන්නට ඕනේ මේ ධර්මය අපට තේරුම් යනකොට තේරුම් නොවන කොටසක් තියෙනවනේ. ඒ තේරුම් නොවන කොටස ප්‍රත්‍යක්ෂ නොවන කොටස ගැන මධ්‍යස්ත වෙන්නට. ප්‍රත්‍යක්ෂ නොවන කොටසට තමන්ගේ අදහස් දාලා ඒක මෙහෙමයි කියලා කියන්න හිතන්න යන්නට එපා. මොකද ඒක වැරදෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. අපට දැන් අපි කවුරු හරි බුද්ධත්වේ ලබනවා නම් බුද්ධත්වයේ ලැබීම දක්වා අපේ අවබෝධය ලැබීම තෙක් අපේ අවබෝධය අඩුයි. මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් කියනවා නම් එහෙම වෙනවා කියලා එතන මොකක් හරි පරීක්ෂාවක් කරලා මනෝවෛද්‍යවරයෙකු ලවා මොකක් හරි කරන්න වෙනවා එහෙම තේරෙනවා කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් බුදුරජාන් වහන්සේට තේරෙන ප්‍රමාණය යම් කෙනෙකුට තේරෙනවා කියලා කියනවා නම් හොඳ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුට පෙන්වන්නට ඕනේ යාව එහෙම කියන කෙනාව මොකද එතන ආබාධිත තත්වයක් තියෙන නිසා. ඉතින් මේ එනිසා මේ තථාගත ධර්මය හැම වෙලාවෙම අපි දැනගන්නට ඕනේ අපට තව ඉතිරියක් තියෙනවා තව ඉතිරියක් තියෙනවා අවබෝධ කරගන්න තව ඉතුරුවක් තියෙනවා කියන මානසිකත්වයේ පිහිටාගෙන මේ ඉස්සරහට යන්නට නෑ මොකද එහෙම මේ තථාගත ධර්මය කොටු කරන්නට බෑ මේකට කාටවත් නීති පනවන්නට බෑ මොකද හේතුව මේක දැන් අපි අපි ඉගෙන ගන්නකොට අපට තිබුණු ත්‍රිපිටක ධර්මඥානයට වඩා ස්වයං අධ්‍යයනය කරනකොට ඒක පුළුල් වුණා. ඊට පස්සේ අපි එකපාරක් දෙපාරක් උගන්වනකොට ඒක ඊටත් වඩා පුළුල් වුණා. දැන් අපි 10 12 සතාවකට වඩා උගන්ලා තියෙනවා. ඒ උගන්වනකොට දැන් ත්‍රිපිටක ධර්මඥානය තව ඊටත් වඩා පුළුල්. එතකොට අපට පැහැදිලි වෙනවානේ මේකට සීමාවන් දාන්න බෑ කියලා. මොකද හේතුව මේක ਸਰවඥතා ඥාණයට තමයි සියල්ලින් සියල්ල හසු වෙන්නේ. ඊට මෙහා පැත්තේ ඉන්න උදවියට නැවත නැවත නැවත අධ්‍යයනය ආකල්ප කුසලතා පර්‍යාප්ති සවන චින්තන ඉගෙන ගන්නට ඕනේ ශ්‍රවණය කරන්නට ඕනේ සාකච්ඡා කරන්නට ඕනේ අසා දැන ගන්නට ඕන හොඳට හිතන්නට ඕනේ මේ ධර්මය වැඩිපුර වැඩිපුර වැඩිපුර තේරුම් යනවා නම් ඒ තේරුම් යන්නට හේතු වෙන එකම ක්‍රමය අලෝභ ද්වේෂ සමෝහ වැඩෙන විදිහට මේ ධර්මයේ හිතන්නට ඕනේ. ලෝභ ද්වේෂ සමෝහ වැඩෙන විදිහටත් ධර්මයේ හිතන්නට පුළුවන්. එතකොට ඒක දියුණුවක් වෙන්නේ නැහැ. අන්න එහෙමයි. ඉතින් ඒ නිසා ඒ විදිහට මේ තථාගත ධර්මය අපට තව හුඟක් හුඟක් දුර යන්න වෙනවා. යම් කිසි කෙනෙක් බුද්ධත්වයේ වාගේ ප්‍රාර්ථනා කරනවා නම් එයාගේ සැලැස්ම හරි ප්‍රාණවත්. මොකද හේතුව එයා හැම වෙලාවෙම ඒ තථාගත ධර්මය හරහා තමයි සියලුම ජීවිත අත්දැකීම් වලට උත්තර හොයන්නේ. හැම ප්‍රශ්නයකටම උත්තර හොයලා නතර වෙන්නේ තථාගත ධර්මයේ පාමුල. එතකොට සාමාන්‍ය කෙනෙකුට වඩා වරදින්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. හැම ප්‍රශ්නයකටම බුදුරජාණන් වහන්සේගේ දේශනාව රාමුවෙන් උත්තර හොයන්න පෙළඹෙනවා. ඒ ප්‍රශ්න අහවල් එක කියලා කියන්න දෙයක් නැහැ හැම ප්‍රශ්නයක්ම. ඒක ස්වාමි භාර්ය අතර ප්‍රශ්න වෙන්නට පුළුවන්. විහාරස්ථානයක වැඩින ස්වාමින් වහන්සේලා ගිහි පින්වතුන් අතර තියෙන අතර තියෙන ගැටලු වෙන්නට පුළුවන්. නිරෝගිකම රෝගීකම ආර්ථික හැකියාව නොහැකියාව ඇසුරු නිසුරු කරන අය ඔය වගේ ගත්තට පස්සේ විවිධාකාරයේ ප්‍රශ්න වෙන්නට පුළුවන්. හැබැයි ඔය හැම ප්‍රශ්නයකටම මේ ධර්මයෙන් උත්තර හොයන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ධර්මයේ වැරදි කොණෙන් ඇල්ලුවොත් ඒක හරියන්නේ නැහැ. ඒ ධර්මයෙන් ලැබෙන උත්තරේ තමන්ගේ හිත කැමති වෙන්නේ නැහැ. එතකොට ධර්මයේ හරියට තේරුම් අරගෙන ගියොත් පුළුල් විදිහට බොහොම ඉවසිල්ලෙන් යුතුව ඒ කෙනාට සමහර ජීවිතයට එන සමස්ත ප්‍රශ්න පත්‍රයේට මේකෙන් උත්තර පෙන්වුවට ඒක බාර ගන්න තරම් හිත ශක්තිමත් නොවේ. හැබැයි Tamanට කල්පනා වෙනවා මේ උත්තර පත්‍රයේම තමයි මේ සියලු ප්‍රශ්න වලට උත්තරේ නිවැරදි උත්තරේ දෙන්නේ දීඝ කාලීන විසඳුමක් දෙන උත්තරය දෙන්නේ. නමුත් මගේ හිතේ දුර්වලතාවක් තියෙනවා. ඒක බාර ගන්න තව හිත හයිය මදි. ඔතෙන් එනවා. ඉතින් එතෙන් ආවොත් හොඳ සම්දිස්ථානයක්. මොකද එතකොට ධර්මයේ පිළිබඳව තමන් ඒකාත්මී වෙලානේ. ධර්මයේ සමග තමන් සෑහෙන ඒකාත්මී වීමක් වෙලා තියෙනවා. ඒතොර ධර්මයට ඇතුල් වෙන්න ධර්මයට එකතු වෙන්න තමන් හැම වෙලාවෙම සූදානමින් ඉන්නවා. ඒ නිසා ඔතෙන් එනකොට ඒ ආකාරයට පින්වතුනි සූත්‍ර විනය අභිධර්ම විශේෂයෙන්ම විනයයි අභිධර්මයයි දැනගත්තු කෙනෙකුට සියලු ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා. හැබැයි ඒක එකපාරින්ම අල්ලන්නට බෑ. එකපාරින්ම තේරෙන්නේ නැහැ. සමහර දේවල් අපට තේරෙන තේරුම් යෑම් පොඩ්ඩක් පසෙකින් තියන්න වෙනවා. පොඩක් පැත්තකට තියන්න වෙනවා. නැත්නම් අපට තේරෙන තේරුම් අපි බුද්ධ වචනයෙන් එක වචනයක් අරගෙන අපේ අදහස් 100ක් එකතු කරනවා. ඔය මන්දමානසික මනස් තියෙන උදවියට ඕක වෙනවා. එහෙම අලුත් අදහස් ඉදිරිපත් කරන්න බුද්ධ වචනේ පලිහක් කරගෙන. ඒක තමන්ු දැනගත්තට තමන්ට ඒක තරම් කරගන්න හානියක් තවත් නැති තරම්. ඒ නිසා පින්වතුනි මේ විදිහට මේ ධර්මය හොඳට ඉගෙන ගන්නට ඕනේ. හොඳට දරා ගන්නට ඕනේ. එහෙම ඉගෙන ගත්තට පස්සේ ලොකු පිරිච්ච ගතියක් එනවා. ඒ භික්ෂුවකට වේවා, ගිහි පින්වතෙකුට වේවා, ඒකේ වෙනසක් නැහැනේ. මොකද ගිහි පින්වතා කියන්නේ පංච පාදානස්කන්ධයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් යුක්ත. පැවිදි උතුමන් වහන්සේ කියන්නේ පංච පාදානස්කන්ධයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් යුක්ත. ඒකේ වෙනසක් නැහැනේ. බාහිරින් පැවිද්දා ගිහියා බාහිරින් ඇඳුමින් පැළඳුමින් බාහිර ක්‍රියාකාරකම් වලින් වෙනසක් තිබුණාට අර දාර්ශනික දහම හමුවේදී ඒක වෙනසක් නැහැ. ඒ ධර්මය ගැඹුරින් පුළුල්ව ප්‍රවීණ නොවෙච්ච කෙනෙකුට ධර්මයේ ගැඹුරින් පුළුල්ව ප්‍රවීණ වෙච්ච කෙනෙකු පිළිබඳව යම් යම් මනෝභාවයන් පහළ වෙන්න පුළුවන්. එතකොට අර ගැඹුරින් මේ ධර්මය ධර්මානුකූලව ත්‍රිපිටකාගත කරුණුවට අනුකූලව මතුවෙනකොට එහෙම මතුවලා නැති කෙනෙක් සමහරලාට අර නියමාකාරයෙන් මතුවෙන ධර්මයේ යටපත් කිරීම සඳහා උත්සාහ කරනවා. මොකද එයාට තේරෙන සීමාවක් තියෙනවා එයා කැමති වෙනවා ඒ තමාට තේරෙන සීමාව තුළ හැමදෙනාම නතර වෙනවා නම් හොඳයි කියලා. එතකොට අර ගැඹුරින් පුළුල්ව අධ්‍යයනය කරපු කෙනෙකුට වැඩිපුර තේරෙනකොට අරයට මදිකමක් වාගේ හිතට එනවා. එයාවට පස්සේ අර ගැඹුරින් පුළුල්ව තේරුම් යන ඒ මතවාද ඒ ධර්මමය මතවාද යටපත් කිරීමට උත්සාහ දැරීමක් අනන්තවත් සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. මොකද හේතුව කොහොමත්ම ගැඹුරින් පිළිවෙලට පිරිසිදුවට විධිමත්ව ප්‍රමාණිකෝලව මේ ධර්මය උද්ඝාණය ධාරණය කරනවා කියවට පස්සේ පින්වතුනි සෑහෙන කලක් ගත වෙනවා. දැන් බුරුම රාජ්‍ය වාගේම නම් අඩුම වශයෙන් අවුරුදු 5ක්වත් අනිත් සියලු ක්‍රියාකාරකම් ජීවිතය තුළ තියෙන පසෙක තබලා මූලික ක්‍රියාකාරකම් පමණක් තියාගෙන මේකට සම්පූර්ණයෙන් හිත දීලා යටත් පිරිසෙන් භාවනා කරන එක පවා අඩු කරලා මේක ඉගෙන ගත්තොත් ඒ අවුරුදු 5ක් ඒගොල්ලන්ගේ තියෙන ඒ රටවල තියෙන ඒ කාල පරිච්ඡේදයේ අවුරුදු 5ක්. හැබැයි අවුරුදු 5 ඉගෙන ගත්තා කියලා ඒක සම්පූර්ණ වෙලා නැත්නම් අවුරුදු 5 හිටියා කියලා එයා සමත් කරන්නේ නැහැ. සමත් කරන කාල සීමාව කාල පරිච්ඡේදය අනුව නෙමේ තීරණය කරන්නේ. ඒ ධර්මය උද්ඝාණ ධාරණ කරගෙන තියෙන මට්ටමානුවයි කාල පරිච්ඡේදය නියම කරන්නේ. කාලයක් හිටියා කියලා අවුරුදු 5ක් 6ක් 7ක් හිටියා කියලා සමර්ථ කරන්නේ නැහැ. බලන කොච්චර විධිමත්ද කියලා එතකොට ඒ අධ්‍යාපන ක්‍රමේ. ඒ ත්‍රිපිටක අධ්‍යයන ක්‍රමේ අනික අවුරුදු 5ක් මොනතරම් දක්ෂකම් තිබුණත් අවුරුදු 5ක් නම් කරන්නටම ඕනේ. ඒ උපරිම දක්ෂයෙකුට තමයි අවුරුදු 5ක ත්‍රිපිටකය ව්‍යාකරණඥානය අටකතා සහිතව ඉගෙන ගැනීමට කාලය දාලා තියෙනවා. ඉතින් බලනකොට අපේ රට බොහොම අසරණයි මේ පැත්තෙන්. අද එහෙම කරන්නට කොහෙද තැනක් තියෙන්නේ? හ්ම්? අපි ඉතින් කාලයක් තිස්සේ කරගෙන යනවා. ඉතින් ඒ නිසා එහෙම ගත්තට පස්සේ මේ ත්‍රිපිටකය ඉගෙන ගන්නට ඕන එක කොටසක්වත් කපන්න කොටන්න සංස්කරණය කරන්න සංශෝධනය කරන්න ලෑස්ති වෙන්නට එපා. මොකද Tamanට හසු වෙන හසු නොවන කොටසක් තියෙනවා නම් හැම වෙලාවෙම බලන්න මේක මේ ਸਰවඥතාඥයට හසු වෙච්ච දහමක් මට ඕන තරම් අපැහැදිලි තැන් අප්‍රකට තැන් මගේ මනසට නොගැලපෙන තැන් සසඳා ගන්නට අමාරු වෙන තැන් ඕන තරම් තියෙයි. ඒ තැන්වලදී මධ්‍යස්ත වෙන්න. Tamanට නොතේරෙන නිසා එහෙමම කියලා පිළිගන්න යන්නත් එපා. Tamanට නොතේරෙන නිසා ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා. තේරුණාද? අන්න එහෙම තමයි යන්න ඕනේ. ඉතින් ඒ අනුව අපි මේ ඔබට මේ सिद्ध කරන්නේ එන්නේ තියෙන ධර්මයේ තියෙන ගැඹුරු බව පිළිබඳව හෝඩුවාවන් ටිකක් ඔබට ලබා දෙනවා. එතකොට ඔබට ඉන් මෙහා පැත්තේදී ඒක හොඳ උපකරණයක් වෙයි මේ ධර්මයේ ගවේෂණය කිරීමට. ඉතින් මේ අපි මේ ප ဋ ාණ ප්‍රකරණ ධර්මදේශනාව පවත්වා පවත්වනකොටම මුලින් ලොකු හඳුන්වා දීමක් පූර්විකාවක් කරලා තමයි පටන් ගත්තේ. මේක තුන්වෙනි ධර්මානුශාසනාව. සුවිසි ප්‍රත්‍ය පිළිබඳව. එතකොට අද ඒ නිසා පූර්විකාවක් ඉදිරිපත් කරන්නේ නැහැ. අද කෙලින්ම ධර්මාත්‍රකාවට තමයි අපි ප්‍රවේශ වෙන්නේ. එතකොට මේකේ අපි දැන් හේතු ප්‍රත්‍ය කීවා ආරම්මන ප්‍රත්‍ය කීවා අධිපති ප්‍රත්‍ය කීවා අනන්තර ප්‍රත්‍ය කීවා සමනන්තර ප්‍රත්‍ය කීවා සාජාත ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය නිස්සය ප්‍රත්‍ය එතකොට ප්‍රත්‍ය අපි 8ක් විග්‍රහ කළා ප්‍රත්‍ය 8ක් ඒ ප්‍රත්‍ය 8 අපි විග්‍රහ කරේ පටිච්චසමුප්පාදයටත් ගලප ගලප එතකොට මම හැමදාමත් කියනවා මේ ප්‍රත්‍ය පිළිබඳව තව මේ ප්‍රාථමිකම අවස්ථාව මේ ප ဋ ාණ ප්‍රකරණේ ප්‍රාථමිකම අවස්ථාව මේකේ අපි මේ මේ විදිහට කරගෙන යන එක කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි මේක ඔය හැම ප්‍රත්‍යකම තියෙනවා ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියලා තව ත්‍රිරාශියක් කියලා. ඒ සියල්ලම අපි ඔබට විස්තර කරලා දීලා පස්සේ අර තික ප ဋ ාණ දුක ප ဋ ාණ තික තික ප ဋ ාණ දුක දුක ප ဋ ාණ දුක තික ප ဋ ාණ තික දුක ප ဋ ාණ ආදී වශයෙන් ණය ක්‍රම හයක් තියෙනවා. ඒ පිළිබඳවත් අපි විග්‍රහයක් කරලා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ඒකේ ස්වභාවයෙන් ටිකක් ගැඹුරුයි. මොකද හේතුව ඒරුකාණේ චන්දවිමල නායක ආමුදුරව පවා කියලා තියෙන මේ ප ဋ ාණේ වාගේ ධර්ම කොටාසයක් අපි වාගේ මන්දබුද්ධික අයට හිසරදේ ඇති කරවන්නක් කියලා. ඉතින් නිකමඩ හිතලා බලන්නකෝ. ඈ හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. දැන් මා අපි මේක ගොඩාක් කාලයක් පරිශීලනය කරේ. දැන් අපි අපි දුටු දෙයක් තමයි සමහරලාට අපිම උගන්වන ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා බොහෝම කලාතුරකින් කෙනෙක් අපි හිතනවටත් වඩා සමහරලාට හිතලා තිබිච්ච අවස්ථා තියෙනවා. ඒක අපට ලොකු පහසුවක්. සමහරලාට අපි හිතන දෙයට වඩා අමතර ප්‍රශ්න අහනවා. එතකොට ඒකත් ලොකු දෙයක්. මොකද එතකොට අපි ඒ කාරණේ පිළිබඳ ගොඩක් ගවේෂණය කරන ලොකු පරාසයකට අපි ප්‍රවේශ වෙනවා. ඉතින් ඔය සමහරව යනවා මේ මගේ බණවල සිංහල වචන තේරෙන්නේ නැතිලු. මම ධර්මදේශනා කරනකොට මගේ සිංහල වචන ගැඹුරුයිලු ඒවා තේරෙන්නේ නැතිලු. ඉතින් මොකක්ද මම කරන්නේ ඕකට ඉතින්. <laughs> ඒ කියන්නේ එහෙනම් මම දැන් පාලි සංස්කෘත සිංහල ඉගෙන නොගෙන හිටියානම් මම සිංහල භාෂාව ආදී පිළිබඳව ලියවෙච්ච වියතුන්ගේ පොත් ව්‍යාකරණය දන්න වියතුන්ගේ පොත් පරිශීලනය නොකර හිටියානම් එහෙනම් හරි. හැබැයි ඒ හරිය මම අනුමත කරන්නේ නැහැ. එනිසා ධර්මයට යම් ගෞරවයක් සම්භාවනීයත්වයක් තිබේද? ඒ හා සමානවම භාෂාවටත් මම සිංහල භාෂාව පාවිච්චි කළත් පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ භාෂාවට හානියක් නොවන විදිහට ධර්මදේශනාවකදී පවා පාවිච්චි කිරීමට මම වාක් සැලකිලිමත් වෙනවා. ඉතින් ඒ නිසා වෙන්න ඇති ඔය සමහර පළාත්වල සේනාසනවල බණ කිව්වහම සමහර අය විශේෂයෙන් උපාසකම්මලා කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේගේ සිංහල වචන තේරෙන්නේ කියලා. මොකද කරන්නේ? මං ඒ නිසා ඒක වෙනස් කරනවද? මාම වෙනස් කරන්නේ නැහැ. මම වෙනස් කරන්නේ නැහැ එහෙම එහෙම කීවා කියලා. හරි වැඩක් නේ. එහෙම කරන්නට බෑ. සිංහල භාෂාව කියලා කියන්නේ ත්‍රිපිටකයක් පරිවර්තනය කිරීමට ප්‍රමාණවත් වුණා කියලා කියන්නේ හොඳ භාෂාවක්. ඒ නිසා ඒකට නින්දාවක් අවමානයක් වෙන විදිහට අපි කතා කරන්නේ නැහැ. එතකොට දැන් අපි අද ඔබට කියලා දෙන්නේ එහෙනම් නවවෙනි ප්‍රත්‍ය. නවවෙනි ප්‍රත්‍ය උපනිශ්‍රය ප්‍රත්‍ය. උපනිශ්‍රය ප්‍රත්‍ය. උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා කියනකොට ඒක පුළුල්ම ප්‍රත්‍යක්. මොකද දැන් උපනිශ්‍රය කියන එකේ තේරුම අපි ඔය විදිහට ඉස්සලා නිශ්‍රය කියන එක තේරුවා. නිශ්‍රය කියලා කියන්නේ ඇසුරු කරනවා, ආශ්‍රය කරනවා, සමීපව හැසිරෙනවා, එකට හැසිරෙනවා. ඔන්න ඔය වගේ අර්ථයක්නේ. ඒ විදිහට ආශ්‍රය නිශ්‍රය වශයෙන් යම් ධර්මතාවන්ට නාම රූප ධර්මතාවන්ට උපකාර වෙනවා නම් ඒකට කියනවා නිස්සය ප්‍රත්‍ය. එතකොට දැන් උපනිස්සය ප්‍රත්‍ය කියලා කියන්නේ එතකොට උප කියලා වෙන උපසර්ගයක් වැටෙනවා. එතකොට ඒකේ අර්ථය වෙනස් වෙනවා. නිස්සය කියන එකේ බලවත් නිස්සය. ඒකට බණ පොතේ උපමාවක් දෙන්නේ මේක අපි පංචපාදානස්කන්ධයටයි ගලපන්න ඕනේ. නමුත් බණ පොතේ ඕකට සරල උපමාවක් දෙනවා. නිස්සය කියන එකට වඩා උපනිස්සය කියන එකේ බරපතලකම. එතනදී කියනවා එකම උපමාවෙන් අවස්ථා දෙකකින් ඒක වඩාත් පැහැදිලි කරනවා. දැන් බතක් සකස් කරගන්න කෙනෙකුට හැලිය ඕනේ, වතුර ඕනේ, උයන කෙනෙක් ඕනේ, ඉන්ධන ඕනේ. ආන් ඒවට කියනවා නිස්සය උපකාරය නිස්සය ප්‍රත්‍ය ඒ බත සකස් කිරීමට ගොවියා කුඹුර කුඹුරට වතුර ගවයෝ හානවා නම් ගවයින්ගෙන් අන්න ඒවට කියනවා උපනිශ්‍රේ වශයෙන් උපකාර වෙනවා කුමකටද අර බත සකස් කර ගැනීමට බත සකස් කර ගැනීමට හැලිවලන් ආදී වතුර ආදී අරක් කැමියෙක් ආදී ඉන්ධන ආදී ගින්දර ඒ වගේ දේවල් බත සකස් කිරීමට උපකාර වෙන එක ආසන්න හේතුවනේ ආසන්න උපකාරය ඒක නිස්වැ ප්‍රත්‍ය කියලා කියනවා නිස්වැ ප්‍රත්‍ය වාගේ උපමාවක් කියන්නේ ඊළඟට අර විදිහට අර දැන් ගොවියා කුඹුර එතන ජලය සීසෑම වී නේද පොහොර ආන්න ඒ වගේ කියනවා බත සකස් කර ගැනීමට උපකාර වෙනවනේ එතකොට ඒවට කියන උපනිෂ්ඨය කියලා. ඒකෙන් අදහස් කරන්නේ දුරස්ත කාරණයක් වර්තමාන ඵලයකට නැත්නම් වර්තමාන හේතුවක් අනාගතයේ දුරස්ත ඵලයකට එහෙම නැත්නම් වර්තමාන කාලයේම ලොකු ඵලයකට යම් හේතුවක් බලපානවා නම් ප්‍රබල වශයෙන් අන්න ඒකට කියනවා උපනිශ්‍රය ශක්තිය. උපනිශ්‍රය ප්‍රත්‍ය. එක ශීර්ෂ 12ක් යටතේ විස්තර වෙනවා. ඒකේ තියෙනවා ඒ ඒ ඒ 12 බෙදෙනවා කොටස් තුනකට. ආරම්මන උපනිශ්‍රය, අනන්තර උපනිශ්‍රය, තපතෝප නිස්සය කියලා. දැනද? ආරම්මනෝපනිස්සය කියලා කියන්නේ අරමුණ ප්‍රබල වශයෙන් ඒ අරමුණ ගන්නවා කියන එක. ප්‍රබල වශයෙන් ඒ අරමුණ ගන්න. ආරම්මනාදී ප්‍රතිය කියලා එකකුත් අපි ගන්නවා අධිපති ප්‍රත්‍යයේදී. එතකොට ඒ අරමුණ ගරු වශයෙන් ගන්නවා කියන එක. එතකොට ආරම්මන උපනිෂේ කියලා කියන්නේ ඒ අරමුණ ප්‍රබල වශයෙන් දැඩිව ගන්නවා. එතකොට ගරු වශයෙන් ගන්නවායි දැඩි වශයෙන් ගන්නවා කියවට පස්සේ නිකන් එකක් එකක් වාගේ පේනවා. නමුත් ඒක මේ ප්‍රත්‍ය විස්තරය කරගෙන යනකොට ඒකේ වෙනස තේරෙනවා. දැන් අපි ගත්තොත් එහෙම තමන් කාමාපරාධ ආදියක් කරලා ඒක ලොකුකමකට සිහි කරන්න පුළුවන් කෙනෙකුට හපංකමක් කළා කියලා. එතකොට ඒක ආරම්මනාධිපතිය. දැන් මෙතන ගන්නකොට ඒක ඊට වඩා වෙනස් එතකොට. මේ අනන්තර උපනිෂය කියන එක උපනිෂය කියන එකේ පළවෙනි අවස්ථාව. මේක වෙනස්. මේක විස්තර කරගෙන යනකොට Tamanට ඒ දෙකේ වෙනස තේරුම් ගැනීමට හැකියාව තියෙනවා. අපි මේකේ ඒ නිසා ඒ විදිහට ආරම්මන උපනිශ්‍රය. ඒ කියන්නේ අරමුණ ප්‍රබල වශයෙන් ගන්න අරමුණක් කියලා කියනවා. ප්‍රබල වශයෙන් ගන්න අරමුණක්. අපි කියනකො මෙහෙම දැන් තමන් ධානයක් ලබාගත්තු කෙනෙක් කියන්නකො ඒක ප්‍රබල වශයෙන් ගන්නවා මාර්ගඵලලාභියෙක් කියන්නකො අන්නේ විදියට මම විස්තරය කරගෙනට ඔබට තවදුරටත් ඕක පැහැදිලි වෙයි. මේකේ පකතෝපනිස්සය කියලා ඊළඟ කොටසක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රകൃතියෙන් Tamanට පිහිටපු ශ්‍රද්ධාව, සතිය, වීරිය, ප්‍රඥාව මේ සසරෙන් පිහිටපු ගුණාංග තියෙනවනේ. ඊළඟට රාගය, ద్వේෂය, මෝහය, මාන්නය, ditthිය ඒවත් ප්‍රകൃතියෙන් පිහිටව පකත කියලා කියන්නේ ප්‍රകൃති. පකතෝප නිශ්චය කියලා කියන ප්‍රകൃතියෙන් පිහිටෝ ප්‍රබල කාරණා යම් යම් නාම රූප ධර්මයන් ඇතිවීමට සහ පැවැත්මට ආන් හිමයි ඊළඟට අනන්ත රූප නිශ්චය කියලා කියනකොට ඒ කියන්නේ අර දැන් චිත්තචෛසික චිත්තෝත්පාද වැඩ කරනකොට දැන් මුල් චිත්තක්ෂණය ඊළඟ චිත්තක්ෂණයට මුල් චිත්තක්ෂණේ ඉපදීම ඊළඟ චිත්තක්ෂණේ ඉපදීමට උපකාර වෙනවා කියන එකට කියන අනන්තර ප්‍රත්‍ය කියලා අනන්ත රොපණිස්රේ කියලා කියන එක ප්‍රබල වශයෙන් එහා පැත්තට යනකොට ඒ බලය දෙනවා කියන එකයි. අපි ගත්තොත් එහෙම දැන් චිත්ත වීතියක් අරගෙන ජවන් 7 එකක් ගත්තොත් එහෙම දැන් 7 වෙනි ජවණයට යනකොට කුසල් හරි අකුසල් හරි 7 වෙනි එක බොහොම ප්‍රබල වෙනවා. ඒ ප්‍රබල වෙන්නේ මුල් ඒ වගේ චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් කියලා කියන්නේ ඒක ලොකු පරාසයක්. ධර්මතාවයෙන් ගත්තට පස්සේ එතකොට මුල් චිත්තක්ෂණයයි ඊළඟ චිත්තක්ෂණේ කතා වෙලා පහළ වෙනව නෙමෙයිනේ. එහෙම සම්බන්ධතාවක් නැහැනේ. මුල් චිත්තක්ෂණය දෙවෙනි චිත්තක්ෂණ එක චිත්තක්ෂණ දෙකක්මයි. නමුත් ඒ මුල් එකේ ශක්තිය ඊළඟ එකට බලපානවා. ඕම් බලපාලා බලපාලා හත්වෙනි එකට එනකොට ඒ හත්වෙනි ජවණය ප්‍රබල වෙනවනේ. අන්න ඒක ඒකට කියන අනන්ත රූපනිශ්‍රය කියලා. ඒකයි. එතකොට දැන් මේකේ ඔය ඔය වචන තුන ඔබට එච්චරම වෙන වෙන වශයෙන් තේරුණේ නැති වුණාට මේකේ අර ශීර්ෂ 12ක් කියවුණානේ. ඒ 12 විස්තර කරනකොට ඔබට තේරෙනවා. හැබැයි ඒ 12 විස්තර වෙනකොට ඒ 12න් ආරම්මන උපනිෂයට කොයි කොයි ශීර්ෂයේද වැටෙන්නේ? අනන්තර උපනිෂයට කොයි කොයි එකද වැටෙන්නේ? පකත උපනිෂයට කොයි කොයි එකද වැටෙන්නේ? ඒවත් දැනගන්නට වෙනවා. මේක නිකන් මේ කතාන්දරයක් අහගෙන ඉඳලා සාදු කියලා යනවා වගේ එහෙම ලේසි නෑ. ඒක ටිකක් සංකීර්ණයි, ගැඹුරුයි. එතකොට අපි මේ ටික කියාගෙන යන්නම් එහෙමනම් දැන් මේ 12. එතකොට ඔබට මේක ගලපා ගන්න සමහරලාට පුළුවන් වෙයි බැරි වුණොත් අපි හරියට ගලපලා දෙන්නම්. ඒ කියන උපනිෂ්ඨා ප්‍රත්‍ය ශීර්ෂ තුනට මේ 12 කොහොමද බෙදිලා බෙදිලා යන්නේ කියන කාරණය. එතකොට එහෙම ගත්තට පස්සේ මේකේ නෝ උපනිෂ්ඨා පච්චයෝති උපනිෂ්ඨ ප්‍රත්‍ය කියලා කියන්නේ උපනිෂ්ඨ ප්‍රත්‍ය යනු කියන එකයි උපනිෂ්ඨ පච්චයෝ ඉති කියන එකේ තේරුම. ඒක ඔන්න 12 ආකාරයකින් විස්තර කරනවා. මේ උපනිෂ්ඨ ප්‍රත්‍ය කියලා කියන්නේ සෝවිසි ප්‍රත්‍යාතුරෙන් ප්‍රත්‍ය හතරක් තියෙන ප්‍රබලම ආරම්මන ප්‍රත්‍යයයි, කර්ම ප්‍රත්‍යයයි, උපනිෂ්ඨ ප්‍රත්‍යයයි, අත්ති ප්‍රත්‍යය කියන මේ ප්‍රත්‍ය හතර ඊටාම් ප්‍රබලයි. ඒ හතර අතුරිනුත් උපනිෂය ප්‍රත්‍ය අතිශය ප්‍රබලයි. උපනිෂය ප්‍රත්‍ය කියන මේ ශක්තිය හරි ප්‍රබලයි. ඒතර මේ මේ මේ ප්‍රත්‍ය 24කින් ඇත්තට කියන්නේ මේ යම් යම් ඵල ධර්ම ඇතිවීමට සහ ඇති වුණු ඵල ධර්ම පැවතීමට උපකාර වන විවිධ ශක්තියින්නේ. මම මේක නිතරම කියන දෙයක් තමයි මේ ලෝකේ සචේතනික අචේතනික ඕනම දෙයක් ඇතිවීමට පැවැත්මට උපකාරක ධර්ම තියෙනවා. උපකාරක ශක්ති තියෙනවා. එතකොට ඒ ශක්ති එකක්ද දෙකක්ද තුනක්ද කියලා සංඛ්‍යාත්මකව කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේ ඒ ශක්තියින් 24කට මෙතන ගොනු කළා. ඒ 24 තුලත් කොටස් අනු කොටස් ප්‍රභේද තියෙනවා. දැන් අපි නිදසුනක් ගත්තොත් මා නිතරම ගණන නිදසුන් තියෙන. දැන් අපි කියන්නේ කොබ අපි බෙලිගෙඩියක් කනවා කියලා කියන්නකො. දැන් බෙලිගෙඩියක් කෑවට පස්සේ බලන්න බෙලිගෙඩියේ ශක්තිය එක එක ශක්තිනේ එකක් එක ශක්තියක් දෙනවා මෙහෙම. අපි කියමුකෝ දැන් මලබද්ධේ වායය කියන කෙනෙකුට මලබද්ධේ නැතිවීමේ ශක්තිය බෙලිවල තියෙනවා. ගෑස්ට්‍රයිටිස් වාගේ තියෙන කෙනෙකුට ඒකත් අඩු කිරීමේ ශක්තිය බෙලිවල තියෙනවා. ඊළඟට මේ සෙම වාය ගතියක් තියෙනවා නම් ඒක අඩු කිරීමේ ශක්තියත් බෙලිවල තියෙනවා. ඊළඟට බඩගින්නක් තිබුණා නම් ඒකත් යටපත් කරනවා බෙලි බල ශක්තියෙන්. ඊළඟට ශරීරයට වෙනත් වෙනත් පෝෂ්‍ය පදාර්ථ ඒවත් ලබා දෙනවා. එතකොට බලන්න දැන් බෙලි gediye කියලා අපි හැඳින්නුවාට ඒකේ කොච්චර ශක්තිය තියනවද එතකොට? අන්න බලන්න දැන් ආහාරය කියලා ගත්තාට පස්සේ බෙලි කියන්නේ ආහාරයක්. ඒ ආහාර ආහාර වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ආහාර වශයෙන් ප්‍රත්‍ය වෙනවා. කබලේකාර ආහාරය උපකාර වෙනවානේ මේ කයට. එතකොට ඒකේ ශක්තිය විවිධයි. අනේ වගේ තමයි එකක විහිදෙන ශක්තියන් විවිධයි. එක එක මොන විද්‍යාවෙන් බැලුවත් ඒක එහෙම තමයි. එතකොට ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේ මේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 아무තු දෙයක් නෙමෙයි. මේ විශ්වය ගැනම තමයි. එතකොට මේ විශ්වය ගැන නමුත් විද්‍යාවට අහු වෙන පරාසයට වඩා බුදු කෙනෙකුට හසු වෙන පරාසය හරි පුළුල්. ඒ නිසා ඒ අත්තන්ට මේක විද්‍යාව යන්තමට කටතොල ගා ගන්න නැත්තන්ට මේක නිකන් පිස්සුවක් වගේ. හැබැයි විද්‍යාවේ සැහෙන දුරකට යන අය කියනවා අපි මෙච්චර දුර ආවත් අපි ඇවිල්ලා තියෙන මේ මේ ධර්මයේ එලිපත්ත ගාව තමයි අපි. අපි තාම පාමුල කියන තැනට එයා එනවා නිහතමානීව. ඒ බාහිර සමීක්ෂණ නිරීක්ෂණ පරීක්ෂණ නිරීක්ෂණ මගින් ගිහිල්ලා ආපස්සට හැරිලා මේ දහමත් එක්ක ගලපන්න ගියාට පස්සේ අපි කොහෙද මේ දහම කොහෙද කියලා ඒ අය අපරිමිත බුද්ධ ගෞරවයක් හරියටම ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව. මොකද ඒ ඒ ඒ ඒ අයට අහුවෙන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේගේ ගවේෂණය ආධ්‍යාත්මික ගවේෂණයක්. ඒ අයගේ ගවේෂණය භෞතික ගවේෂණයක්. එනිසා මේ දෙකේ හරි ගොඩක් වෙනස්. ඒකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි දැන් මේ උපනිෂ්ඨාය ප්‍රත්‍ය කියන්නේ ඔන්න ඔහොම එකක් තමයි එතකොට. ඒක ශීර්ෂ 12කට බෙදුවට ප්‍රධාන වශයෙන් ඒකේ තියෙන ශීර්ෂ ගාන කොටස් අනු කොටස් වශයෙන් මේ ශක්ති ටික තෝරන්න ගියොත් එහෙම ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ඒ වගේ තෝරන්න බෑ. ඉතින් ඒකනේ මේකට අනන්ත ණය සමන්වාගත ප ဋ ාණ ප්‍රකරණයේ අනන්ත ණය. ඒ කියන්නේ යම් කිසි ඵලයක් ලැබෙනවා නම් ඒ ඵලය ලැබීමට හේතු වෙන ණය ක්‍රම, උපකාරක ධර්ම ක්‍රම, හේතු ක්‍රම, ශක්ති වශයෙන් උපකාර වෙන ක්‍රම අනන්තයි. ඉතින් ඇතිනේ එතකොට ඒ උත්තරේම ඒ අනන්තයි එතකොට. ඉතින් ඒක ඒ අනන්ත ණය හසු වෙන්නේ ਸਰවඥතා ඥානයේ තියෙන ලෞතර බුදුරජාන් වහන්සේට පමණයි අනෙක් කටකත් අහුවෙන්නේ නැහැ. ඒකනේ අර බුදුරජාන් වහන්සේගේ දේශනාවක් තියෙන්නේ යාවතකඤ්ඤානං තාවතකඤ්ඤෙයං යාවතකඤ්ඤෙයං තාවතකඤ්ඤානං. අපේ කඩවැද්ද ජිනවංශ පඬිතු ස්වාමීන් වහන්සේ අපේ උපාධ්‍යයන් වහන්සේ නාවුඩි අරිදම් අනුනායක ස්වාමීන් වහන්සේ වගේ මේක පාවිච්චි කරන නිතර නිතර පිරිතක් විදිහට. ඒ කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ਸਰවඥතා ඥානය පිළිබඳව බුදුරජාන් වහන්සේම කරන ලද විශ්ලේෂණය. ඒ කියන්නේ යම්තාක් දත යුතු දෑ ඇත්ද මේ විශ්වයේ ඒ තාක් මට නුවණ ඇත යම්තාක් නුවණ ඇද්ද ඒ තාක් මේ විශ්වයේ දත යුතු දෑ ඇත එහෙනම් බුද්ධත්වයේ ලබන කෙනෙකුට තමයි මේ මුළු විශ්වයම තේරෙන්නේ අනික් කෙනෙකුට තේරෙන්නේ නැහැ තේරෙනවද ඒකේ සාරාංශයක් තේරෙන්නට පුළුවන් ඒකේ නියැඳියක් යම් මට්ටමකට තේරෙන්න පුළුවන් ඒක තමයි පස්සේ බුදු වෙනවා කියන්නේ ඒක තමයි ශ්‍රාවකයෙක් වශයෙන් ශ්‍රාවිකාවක් වශයෙන් රහත් වෙනවා කියලා කියන්නේ. හැබැයි ඒ පස්සේ බුදුරජාන් වහන්සේට රහතුන් වහන්සේට හසු වෙන ප්‍රමාණය අහසට පොළොව වගේ ලෞතර බුදු කෙනෙකුට හසු වෙන ප්‍රමාණය. ඉතින් ඒ නිසා පින්වත්නි මේ අපි හරියට මේ අර අර ලේනෙක් පැටියෙක් මුහුදට වැටුණාට පස්සේ වලිගෙන් දිය ඉස්සලු කියන්නේ පැටියා ගොඩ ගන්න. ඉතින් අන්න ඒ වගේ උත්සාහයක් මේ අපිත් කරන්නේ. බුදුගුණාලංකාරය ලියන ඒ ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවනේ. මේක හරියට උන්වහන්සේ බුදුගුණ කියනට ලෑස්ති වෙනකොට මේක හරියට අර වගේ උපමාවකින් තමයි ලෙහෙනකු කලතත වෙන්න දවසක්. ලේනෙක් කරපු උත්සාහය වාගේ දවසක් ඒක ඒ තරම් මේක දුර්වලයි කියලා. දැන් මේ අපිත් කියන්නේ දැන් දැන් මෙහෙම එකක් හැබැයි තියෙනවා. අර බණ කථානුසාරයෙන් බුදුරජාණන් වහන්සේව හඳුන්වලා දෙන්න එනවට වඩා මේ ධර්මකාය සම්පත්තියෙන් දාර්ශනික කොටස් වලින් බුදුරජාන් වහන්සේ හඳුන්වා දෙන එක වඩා සාර්ථකයි. එතකොට අර බණ කතා 100ක් අහන කෙනාට වඩා බුදුරජාන් වහන්සේ පිළිබඳව සැදැ සැබෑ අවබෝධයක් එනවා. මේ වගේ ධර්ම කරුණු අමාරුවෙන් හරි දහපාරක් හරි අහලා යම් වැටහීමක් ඇති කරගත්තා නම් අරෙහි පැය 20ක් බණ අහනවට වඩා මේ ධර්ම කරුණු දහපාරක් හරි අහලා විනාඩි 10ක් ආනකොට ඔබට බුදුරජාන් වහන්සේ පිළිබඳව සහ බුදුරජාන් වහන්සේ දෙසූ ධර්මයේ පිළිබඳව අදහසක් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒතර ඒ නිසා මේ උපනිෂ්ඨ ප්‍රත්‍ය කියලා කියන එකේනොත් අපි මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ බුදුගුණ කියන්නේ. ඉතින් මේ බුදුගුණ කියන්නේ. ඒ කියන්නේ බුදුගුණ කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ දෙසූ ධර්මය. ධර්මයේ පිළිබඳව යම් තාක් අපට අවබෝධයක් වැටහීමක් ගෞරවයක් පහළ වෙනවා නම් ඒක ඒ සමානවම බුදුරජාන් වහන්සේ පිළිබඳව වැටහීම ගෞරවය ඇතිවීම. දැනනද? එතකොට ඒ නිසා මෙතනදී දැන් බුදුරජාණන් වහන්සේ දසබල ඥාන කියන්නේ බුදුගුණ කියනකොට. එතකොට දසබල ඥාන ගැනනේ මේ කියන්නේ එතකොට. බුදුරජාණන් වහන්සේගේ ඥාන ගැනනේ මේ කියන්නේ එතකොට. ඒ ඥානයේ විකාශනයනේ මේ කියන්නේ. ඒ ඥානයේ දිගුවනේ මේ කියන්නේ. එතකොට ඒ නිසා මෙතනදී දැන් උපනිෂද ප්‍රත්‍යෝණ වල පළවෙනි කොටස හොඳට සවන් දෙන්න පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිෂය පච්චින පච්චියෝ මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට මේ කියන උපනිෂය ප්‍රත්‍ය කියන ඈත ඉඳලා ප්‍රබල වශයෙන් බලපෑම් කිරීම වශයෙන් උපකාර වෙනවා. ඈත ඉඳලා හරි ප්‍රබල වශයෙන් ලොකු බලපෑමක් කිරීම වශයෙන් හරි කිරීමක් කිරීම වශයෙන් හරි උපකාර වෙනවා. ඒක අපට ශීර්ෂ කීපකින් ගත හැකියි. අපි කියනකො දැන් දීපංකර පාදමූලයේදී අංග 8කින් යුක්තව බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන සුමේද තාපසතුමා අදිෂ්ඨානයක් කළා. සුමේද තාපස කාලෙම යතාපි උන්හේ විජ්ජන්තේ අපරං විජ්ජති සීතලං ඒවං තිවග්ගි විජ්ජන්තේ නිබ්බාණං අන්න එහෙම ඒ පාද එකපාරටම ආවේ නැහැ මේ මේ සීතල තියෙනවා උණුසුම තියෙනවා හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. අඳුර තියෙනවා, ආලෝකය තියෙනවා. ඒ වගේ තමයි රාග ద్వේෂ මෝහ නැමැති ගින්න තියෙනවා නම් නිබ්බාණං ගවේෂකම්. එතකොට කියන්නේ නිවන කියන දෙයක්ත් තියෙනවා. ඒ ගවේෂණය කළ යුත්තක්. එතකොට දැන් මේ හෝඩුවාව ආවේ කොහමද සුමේද තාපසතුමාට දැන් ඒ වෙනකොට දීපංකර බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා තිබුණේ නැහනේ. ඒ ඒ මානසිකත්වය කොහොමද ආවේ එතකොට? අන්න ඒක තමයි කියන්නේ ඊට ඉස්සරලත් ඉතින් අර පට්ටිය කියනවා ඉතින් මේ මාතුපෝෂක කතාන්දරයක් මාතුපෝෂක ජාතකයක්. හැබැයි එහෙම කතාවක් නම් ජාතක පොතේවත් නෑ. අර දවස් ගාණක් මහා මෝදේ පීනවා, දවස් හතක් පීනවා. ඊට පස්සේ ගොඩ බිමට ආවට පස්සේ අම්මා කීවා පුතේ මේ නුඹ බුදු වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා කියලා කියනවා. ඒක ඇත්ත වෙන්නට පුළුවන්. හැබැයි ත්‍රිපිටකේ නැහැ. ජාතක පාළියවත් නැහැ. මාතු පෝෂක කියලා වෙනත් කතාවක් නම් තියෙනවා. ඒකේ ඔය කියන කතාන්දරයක් ඔය වගේ සිද්ධියක් ඇත්තේ නැහැ. කෙසේ නමුත් දැන් එතකොට අර බුද්ධෝහම් බෝධිසාමි අනාදී වශයෙන් මහා පුරුෂ චින්තාව අපි කියනවානේ මේ මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන ඒ බුදු බව ලබන්නේ මේ අනාදි වශයෙන් මහා පුරුෂ චින්තාව සිතෙමින් සිතමින් සිතමින් අසංකේය ගානක් ආවා. මේ මහා පුරුෂ චින්තාව මල්පල ගන්නන්නට ඕනේ කියලා සුදුසු ඒ වගේ ಗುಣ පුරණ උදවියට කියමින් ඒක ශක්තිමත් කරගෙන වාප්‍රණිදාන වශයෙන් අසංකේය ගානක් ආවා. ඒනකොට ඔක හිත හිතාවා කිය කියාවා කියලා කියන්නේ මේ බුද්ධත්වයට අවශ්‍ය කරන වැඩ බෝධිසත්ව ಗುಣ දියුණු කළේ නැද්ද? දියුණු කර කර ආවේ. විධිමත් සහතිකය ලැබුණේ දීපංකර පාදමූලයේදී. දැන් එතෙන්ට එනකොට අංග 8ක් අවශ්‍යයි කියලා කියනවා. මනුස්සත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනා කියලා. එතකොට ඒ ටික ලැබෙනවද නිකම්ම නිකමෙකුට, කාලකන්ණියෙකුට, පින්මද කෙනෙකුට මනුෂ්‍යාත්ම භාවය ලැබෙනවද? පිරිමි ආත්ම භාවය ලැබෙනවනේ? ලැබෙනවද? හේතු ඒ ජීවිතේ රහත් වෙන්න උත්සාහ කළොත් කෙලෙස් අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ රහත් භූමිකාවට සුදුසුකම් විවරණ ගන්නකොට සම්පූර්ණ වෙලා. ඒ ස්තරයෙන් කෙලෙස් දුරු කිරීමට ශ්‍රාවක බෝධියෙන් කෙලෙස් දුරු කිරීමට එනකොට එනම් වැඩ සිද්ධ වෙලා. ඒතර කොච්චර පුණ්‍යවන්තද? එනකොට කොච්චරක් අතර ධර්ම ශක්තියක් බුද්ධත්වයට අවශ්‍ය කරන ධර්ම ශක්තියක් කොච්චර දිනු කරගෙන ඇවිල්ලාද? සත්තාර දස්සනං බුදු කෙනෙකු රූපකයෙන්වත් දකින්න හැමෝටම ලැබෙනවද? පබ්බජ්ජා පැවිදි වෙන්න මොකද මේ අද වාගේ මේ ස්වාමින් වහන්සේලා දැක්කලා බුදුරජාණන් වහන්සේව දැක්කලා මේ પરම්පරා ගානක් ධර්මය අනුගමනය කරලා ත්‍රිපිටක ධර්මයේ බෞද්ධ පරිසරයක් ඒ මොකක්වත් තිබුණේ නැහැ සුමේද තාපසතුමාට. එතකොට නෙක්ඛම්මයේ බහුල නිසා අර සියලුම මව්පිය ආදීන්ගෙන් පරම්පරාවෙන් තිබිච්ච දේවල් ලැබිච්ච දේවල් ඔක්කොම දුගී මගී පිටක් ඇති නැති හැම අයටම දීලා පැවිදි වුණා කියනකොට එහෙනම් ඒතර කොච්චර නෙක්කම්මයක් දිනු වෙලා පුණ්‍ය මහිමයක් දිනු වෙලා තියෙන්න ඕනේද? ගුණ සම්පatti, අෂ්ඨ සමාපatti, අභිඥා පංචාභිඥා. එතකොට ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල මට්ටමට පමණයි ඇවිල්ලා නැත්තේ ඊට මෙහා පැත්තේ මිනිස්සෙකු තුළ දියුණු විය යුතු උත්තරී මනුස්ස ධම්ම ධර්ම ඔක්කොම තිබුණා. දීපංකර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්ද ඉස්තරලම දීපංකර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පාර හදනකොට රාමනගර වැසින් උන්වහන්සේ හසින්නේ වැඩම කළේ. ඒ දැක්කනේ මේ මිනිස්සු ලොකු වැඩක් කරනවා. පස්සේ 이르දියම බහැලානේ මේ මොකද කරන්නේ කියලා අහලා එතකොට දීපංකර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් ඉස්තරලා ලෞකික වශයෙන් දිනු කරන්න තියෙන ධානාභිඥා දිනු කරලා තිබුණේ පංචාභිඥා දිනු කරලා තිබුණේ. අධිකාරෝ ජීවිත පරිත්‍යාගය. ඡන්දතා ඔබට ලැබෙන්නේ බුද්ධත්වය සාරය සංකල්ප ලක්ෂයක් අවීචේ දුක් විඳොත් කියලා කිව්වොත් ඒකටත් කැමති වෙන්නට ඕනේ. ඔබට බුද්ධත්වයේ ලැබෙන්නේ මේ ආත්ම භාවයේ ඉඳලා හැම ආත්ම භාවයකදීම ඔයා කෑලි කෑලි කෑලි වලට කපනවා. කපලා මරන්නේ. එහෙම කීවත් බුද්ධත්වයේ ලබනවා කියන කැමැත්ත අඩු වෙන්නට බෑ. ඕන්න ඔය කාරණා ටික බලන්න දැන් එතකොට දැන් එතකොට ඒ ඈතාතීතයේ ඉඳලා යනකොටත් මොකද වෙලා තියෙන්නේ? සත්ත සංකල්ප ලක්ෂයයි නව සංකල්ප ලක්ෂයයි. වාක් ප්‍රනිදාන මනෝ ප්‍රනිදාන. මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන. දැන් එනකොට මොකද කියන්නේ? ඒ කාලෙත් එහෙනම් කුසලයේ වැඩිලා නේද? එතකොට දීපංකර පාද මූලට නෝ එච්චර ප්‍රගතියක් තිබුණා. දැන් එතනදී ඒකාන්තයෙන්ම සහතිකය ලැබෙනකොට අම්මා මෙහෙමයි, තාත්තා මෙහෙමයි, දරුවා මෙහෙමයි, අගසව් මෙහෙමයි, මහසව් මෙහෙමයි, උපස්ථායක මෙහෙමයි, බෝධිය මේකයි, ආයුෂය මෙහෙමයි ඔක්කොම කියනවනේ. දැන් එතකොට දැන් අර උපනිෂය ප්‍රත්‍යයට කොට ඒ කියන්නේ කරලා තියෙන කුසල කර්මයන්ගේ බලන්න ඈත ඉඳලා අසංකේ ගණන් ඉඳලා ආන උපනිෂය ප්‍රත්‍ය ඊළඟට ඒ උපනිෂය ප්‍රත්‍ය ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට දැන් බොහොමඩ වැඩේ හිටියානේ බුදු බව ලබලා නැගිටින්නේ කියලා චතුරංග සම්මන්නාගත වීරියෙන් මරුණත් නැගිටින්නේ නැහැ කියලා කෙටියෙන් ගත්තොත් එහෙම නිදගත්තේ ඒ වීරිය ඒ කුසලමේ වීරිය අවුරුදු 6කට මාස දෙකක් අඩුවෙන් ඒ දරපු වීරිය බණ භාවනා තුලින් එතකොට ඒකට උපනිශ්‍රේ වෙලා නැද්ද අතීතේ ශක්තිය? එහෙම් පිටින්ම උපනිශ්‍රේ වෙලා තියෙනවා. එදා දීපංකර පාදමූලයට එනකොට අර ලබලා තිබුණු ධානාභිඥා නැමැති කුසලයේ මේ මේ ජීවිතේ ඒව ලබන්නට කිසි කෙනෙකුගේ උපකාරයකින් තොරව උපනිශ්‍රේ වෙලා නැද්ද? ඒ කියන විෂයාසංකේ කල්පලක්ෂයකට එහා පැත්තේදී රාග ද්වේෂ මොහ දුරු කිරීමට පුහුණු වෙවි පුහුණු වෙවි ආත්මීය කුසල ප්‍රතිපදාව සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් සර්වඥතා ඥානය දක්වා මේ කුසල් ලෝකෝත්තර කුසල් වැඩිමිට උපකාරලා නැද්ද උපකාරලා අන්න ඕකට තමයි පින්වතුනි පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චේන පච්චෝ කියන්නේ ඔන්න ඔය අවස්ථාවන්ට එතකොට ඔබටත් හිතා ගන්න පුළුවන්නේ දැන් ඔබ මේ ඉන්නකොට ගෙවල් වල ඉන්නකොට ඔබට තේරෙනවානේ එක එක්කෙනාගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප කොච්චර එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්ද කියලා ඒ නිසා ඒකට කලබල වෙන්න එපා. මේක තමයි ස්වභාවය. එක එක්කෙනා අතීත ජීවිතවල දියුණු කරලා තියෙන්නේ ඇලීම නම් ඇලීම වැඩි. ගැටීම නම් ගැටීම වැඩි. ශ්‍රද්ධාව නම් ඒක දැන් වැඩි. මෛත්‍රිය නම් ඒක දැන් වැඩි. ඉවසීම නම් වැඩි. එක ජීවිතයකදී ඔක්කොම කොට දා ගන්න බෑ. ඉතිහාසයේ ගොඩක් හොඳ වෙලා තියෙනවා නම් ඒක බලපානවා වර්තමාන ජීවිතයට. තේරෙනවද? ඉතින් ඒ නිසා දැන් තම තමාටවත් ඕක තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට තේරුම් ගන්න මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඕක විතරක් නෙවෙයි. දැන් අපි කියනකො මෙහෙම දවසක් ඇතුළත බලන්නකො. දවසක් ඇතුළේ දැන් උදේ පාන්දර අවදි වෙලා මේ ධර්මයේ සෑහෙන දන්න කෙනෙක් බණ භාවනා කටයුත්තක් බුදු ගුණ ආදියක් හරි මෛත්‍රී වාගේ දෙයක් හරි කරලා එනකොට නාවිනි හරිදම් අනුනායක ස්වාමීන් වහන්සේ කියන්නේ ධම්මසංගණි ප්‍රකරණය දවස් 19කින් කටපාඩම් කරා කියනකොට ස්වාමීන් වහන්සේට එච්චර හැකියාව මොකද කියලා අහනකොට උන්වහන්සේ නිතරම කියන්නේ මම හැමදාම උදේට ආනාපාන සති භාවනාව පැයක් කරනවා කියලා. හැබැයි ඒකත් හරි. හැබැයි ඊට වඩා උන්වහන්සේ සසර දිනු කරලා තියෙන ධර්ම ශක්තිය වැඩි. බුරුමෙට ගිහිල්ලා දිගනිකායේ චක්ක සංගායනාවේදී කොළ 20 ගණක් නැති වෙලා අද වාගේ මේ උපකරණ නැහැ එකපාරට ඊමේල් නැහැ WhatsApp නැහැ මොකක්වත් නැහනේ. දැන් ඉතින් මේක කරන්න යනකොට අන්තිමට ඒ කොළ ගාණෙම කාටද පාඩම් තිබුණේ? බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේට. අන්න බලන්න ඒ ඒවා තමයි උපනිෂේ ශක්තිය. උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ඒක තමයි එතකොට. ඒ කියන්නේ කුසලය මෙතන ගත්තේ කුසලය. ඒ විතරක් නෙවෙයි. දැන් අපි කියනකොට දැන් මේ ජීවිතයේදී අපි අර විදිහට උදේ පාන්දර අවදි වෙලා ඒ විදිහට කටයුතු කරලා ඒ විදිහට කරගෙන යනවා නම් මොනතරම් අමාරුකම් තිබුණත් ඒක අත්හරින්න නැත්තම් අන්න ඒක ජීවිතේට ආශීර්ණ කර්මයක් වශයෙන් පුරුදු වෙනවා. ඒ ආශීර්ණ කර්මයක් වෙනකොට ඒක මුල් මුලින් ආශීර්ණ කියන්නේ පුරුදු කරනවා කියන එකනේ. නැවත නැවත. එතකොට ඒක උපනිෂය ප්‍රත්‍ය කියන්නේ ඒක තමයි. එතකොට ඒ විදිහට. උපනිෂය ප්‍රත්‍ය මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට උපකාරනවා. ඒක ගන්නට පුළුවන් අසංකීය ගණන් එහා පැත්තේ පුරුදු කරපු කුසල ප්‍රතිපදාව වර්තමාන ජීවිතයට පුරුද්දක් වශයෙන් පිළිතනවා. ඊළඟට අවුරුද්දක් දිනු කරගත්තු එක අද උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට අපි කියමුකෝ දැන් දවසක් අරගෙන ඒ දවසේදී පුරුදු පුහුණු කරා නම් කුසල ප්‍රතිපදාව ඒකත් උපකාරනවා. අපි කියමුකෝ පැයක් අරගෙන පැයක් තමන් කුසල මනසිකාරයෙන් ධර්ම මනසිකාරයෙන් හිටියා කියලා ඒ පැයේ එතකොට ඒ විදිහට බලපානවා. ඒ පැයේ අවසන් වෙනකොට මුලින් ඒ පැයේ පටන්ගත් වේසු කුසල චේතනා පහළ කිරීම ඊළඟ පැයට උපකාර වෙන එකත් උපනිෂද් ප්‍රති. ඒ විතරක් නෙවෙයි. කුසල චිත්ත වීතියක් වැඩ කරනවා කියලා හිතන්නකෝ. දැන් අපට කුසල චිත්ත වීතියක් වැඩ කරනකොට අපි කියමු කාමාවචර කුසල චිත්ත වීතියක් වැඩ කරනවා චිත්තක්ෂණ 7යි. ඒ 7 වැඩ කරනකොටත් මුල් එක දෙවෙනි ජවණයට දෙවෙනි එක තුන්වෙනි ජවණයට ඔය විදියට ඔය විදියට 1 2 3 4 5 6 හයම සමානත්වයෙන් උපකාර වෙනවා කුසල් චේතනා නම් වැඩ කරේ හත්වෙනි ජවණයට. ආන ඔන්න ඔය විදියට ඈත ඉඳලා මෑතට සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙන උපනිෂ්‍ය ප්‍රත්‍ය. ඒක තමයි අර අනන්ත උපනිෂ්‍ය කියලා කිව්ව එකයි. අනන්තර වශයෙන් උපකාර වෙනවා කියලා කියන එක චිත්ත වීතියක් අරගෙන. ඒ කියන්නේ මුල් චිත්තක්ෂණය දෙවෙනි එකට, දෙවෙනි එක තුන්වෙනි එක, තුන්වෙනි එක හතරවෙනි එකට, හතරවෙනි එක පස්වෙනි එකට, පස්වෙනි එක හයවෙනි එකට, හයවෙනි චිත්තක්ෂණය හත්වෙනි එකට. මෙහෙමත් ගත්ත හැකි. දැන් අනන්තරෝපනිෂේ කියනකොට නම් ඒ ක්‍රමෙම තමයි යන්නේ. අර පුළුල්ල ගන්නකොට පළවෙනි චිත්තක්ෂණය හතටත් උපකාර වෙනවා. හයටත් උපකාර වෙනවා. පස්වෙනි ඥානයටත් උපකාරයි. එහෙම ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒතර උපනිෂේ ප්‍රත්‍ය කියලා කියනකොට පින්වතුනි විදිහට ලොකු පරාසයක් මේකට නියෝජනය කරනවා. ලොකු පරාසයක්. දැන් බලන්න ඔබට මේ කාරණා එක විදිහටම තේලියට නොතේරුණාට මේ විතර ලොකු දෙයක් තියෙනවා කියලා තේරෙනවනේ. මේ කුමක්වත් ගැනනේ අපටමනේ මේ කියන්නේ අපේ ස්වභාවයන්මනේ මේ කියන්නේ. දැන් තමාට තේරෙනවනේ. තමන්ගේ සිතුම් පැතුම් ආකල්ප සංකල්ප බලනකොට දැන් දවසක් තමන් බණ භාවනාවක් කරා නම් පුරුදු වුණා නම් අප මෛත්‍රී භාවනාව කියනකො Tamanටම දැනගන්නට පුළුවන්කම ලැබෙනවා මට ඊයේ පොඩි දෙයකට තරහ ගියා නමුත් ඒවේ අද මට ඒක ටිකක් පාලනය වුණා අද මට ඉවසීමක් තිබුණා අද මට අරයා කියනකොට අහගෙන ඉන්න තරම් ඉවසීමක් තිබුණා ආ මේකට හේතුව මං උදේ මනස ටිකක් නිව්වනේ මෛත්‍රියෙන් නිව්වා ඒ නිවපු නිසා තමයි මට මේ ඉවසීමක් පාලනයක් මගේ මනස ඇති වුනේ. ඉතින් බලන්න කෝක තමයි උපනිෂේ ශක්තිය. කුසලමේ වශයෙන් උපනිෂේ ප්‍රත්‍ය වැඩ කරපු හැටි. හිතලා බලන්න මේ විදිහට. දැන් ඔබ වාහනයක් පදවගෙන යනවා කියලා හිතාගෙන යන්නකො. දැන් වාහනේ පදවනකොටම අපි එළියට දානකොටම අපි මොකක් හරි හොඳ මානසිකාරයකින් ගන්නවා. අද මම මේ යනත යනකම් මං බණක් අහගෙන යනවා කියලා හිතාගෙන යනවා. දැන් ඕක බලන්න දැන් බණ ටික අහගෙන යනකොට දැන් වෙනදා ඔබ වාහනේ අරයි යනකොට අතුරු පාරකින් එකපාරටම වාහනයක් දැම්ම නම් ඔබ ගොරෝ ගොරෝ තනියම බැන බැන හරි යනවා. හැබැයි දැන් ඔබ අර බණ අහගෙන ගියා නම් ඔබට ඒක වෙන්නේ නැහැ. ආම් බලන්න. ඒක තමයි කියන්නේ මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ කුසලයකට උපනිෂය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන්නේ ඒකයි. ඉත පැහැදිලිනේ. ඉතින් මේ බුදුරජාන් වහන්සේ න්‍යායාත්මකව කියලා දීලා තියෙන දේ අපේ ප්‍රායෝගික ජීවිතයට ගැලපෙන්නේ නැත්නම් අලවිසි කරලා දාන්න. හැබැයි ගැලපෙනවා. සෝවාන් වෙන්න ඕනේ නැහැ. සෝවාන් වෙන්නේ මේ ගැලපෙන බව දැනගෙන පුතුජන කාලයේදී කරන ආධ්‍යාත්මික පෙරලියත් එක්ක. ඒ නිසා ඒ විදිහට උපනිෂ්ඨ ප්‍රත්‍ය වන පළවෙනි එක. ඊළඟට පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං කේසංච උපනිෂ්ඨ පච්චේන පච්චෝ. ඒ කියන්නේ මොල් මොල් කුසලයක් පස්සේ පස්සේ අකුසල් කරන්නත් සමහර වෙලාවට දැන් කුසලයක් නම් කුසලයකට උපකාර වෙනවා කියලා කිව්වේ සමහර වෙලාවකදී නෙමෙයි. ඒක නිට්ටය වශයෙන්. හැබැයි මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අකුසල් කරන්න හේතු වෙන අවස්ථාවක් තියෙනවා. ඒකත් හරි දීර්ඝයි. සාමාන්‍ය හිතනකො මෙහෙම දැන් තමන් යම්කිසි විහාරස්ථානයකට නිලතලයකුත් දරාගෙන දැන් උදව් කරගෙන යනවා. එක ජීවිතේ හිතනකො දැන් කාලයක් ගත වෙනකොට Tamanට උපක්ලේශයක් එන මම මේකට මෙච්චර මෙච්චර දේවල් කරලා තියෙනවා මේ තරම් මං කැපවීමක් කරා ඒ නිසා දැන් මේකේ මටත් ලොකු හයියක් තියෙනවා මේකේ ලොකු බලයක් තියෙනවා කියලා සමහරවල්ලාට Taman අර අනික් කෙන දායකයන් පහත් කොටසලකලා සමහරවල්ලාට ඉන්න ස්වාමින් වහන්සේලාත් පහත් කොටසලකලා උන්වහන්සේලාට මට තේරෙන තේරුම තේරෙන්නේ නැහැ කියලා සමහරවල්ලාට ගැටුම් බැටුම් මට්ටමටම යන්න පුළුවන් මුලින් මුලින් හිතේ අර තෙරපි වැඩි කරලා වැඩ කරලා දැන් බලන්න එතකොට මොකද වුනේ? මුල් මුල් කාලයේදී ඒක ගොඩනගානට බොහොම උපකාර ලව ඒ කාලේ ආවේ කුසල්සිතෙන්. අන්න ඒක පස්සේ කාලයකදී මාරු වෙලා කුසලයකට හේතු වුණා. දැන් අර සාමාන්‍යයෙන් ඇවිල්ලා දන් වේලක් පූජා කරලා අවශ්‍ය දේ සලකලා බලලා යන අයට ඒ උපක්ලේශය එන්නේ නැහැ. ඒගොල්ලෝ අවුරුද්දකට සැරයක් හරි මාසයකට සැරයක් හරි ඒ ටික ඇවිල්ලා කරලා ගියා. ඒගොල්ලන්ට ඒ උපක්ලේශය එන්නේ නැහැ. ඒගොල්ලෝ දිගටම කුසල් කරගෙන යනවා. හැබැයි අර වගේ කෙනෙකුට අන්න බලන්න අන්තිමට මොකද වෙන්නේ? එයාගේ ධර්ම තේරුම් ගන්න බැරුව එයාට මුලින් කරපු කුසල ප්‍රතිපදාව අන්තිමට හැරුණා අකුසල ප්‍රතිපදාවකට. ඒක තමයි කිව්වේ මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අකුසල කරන්ඩ ඇතැම් වෙලාවකට හේතු වෙනවා. එහෙම අවස්ථා කොච්චර තියෙනවද? දැන් ඔය සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නේ මුල් කාලේ හොඳට ඉන්නවා. අපි දන්න ස්වාමීන් වහන්සේලා ඉනවා. ඒ කියන්නේ දුතාංගධාරීව පින්නපාතෙන් යැපෙමින් කොහොම හොඳට ඉන්නවා කාලයක් යනකල්. ඒ කාලයක් යනකොට හොඳට ඉඳලා ඔන දායකයොත් වැඩි වෙනවා. ලාභත් වැඩි වෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ වදාලේ දාරුණා භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ. ලාභ සත්කාර මේ ගෞරව සම්මාන කීර්තිරාවය හරි බරපතලයි දරුණුයි කියලා. ඉතින් ඔකට හොඳට පැහැදිලිම උදාහරණයනේ දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත ස්වාමීන් වහන්සේ හොඳටම හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ, උපාලි ස්වාමීන් වහන්සේලාත් එක්ක එකතේ මහාන වුණේ හොඳටම හිටියා. හොඳට හිටියේ නැත්නම් අභිඥා ලබන්න පුළුවන් නේද? පංචාභිඥා තිබුණා. ලෙසි නැතකොට. ඉතින් හොඳට සිල් රැක්කේ නැත්නම් අභිඥා ලබන්න පුළුවන්, ධානය ලබන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන්. හොඳටම හිටියා. හැබැයි ඉතින් ඉඳලා අන්තිමට මොකද වුනේ? ඒකමාන්තිමට ඒ කියන උතුරු මිනිස්දම් ලබලා තිබිච්ච කුසලයේ මාන්තිමට අජාසත් කුමාරයව රවට්ටගෙන මහා පාප කර්ම කිරීමට හේතු වුණා. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේට අභිඥා තිබුණ නැත්නම් අජහත කුමාරයව පහදවන්නට බෑ. ඒ 이르දි වලින් තමයි අජහත කුමාරයව පහදෙවි. එතකොට රූපාවචර ධාන කුසල් හේතු වුණා පස්සේ අකුසල් කරන්නට දේවදත්ත ස්වාමීන් වහන්සේට. ඉතින් ඔක මම වැඩිපුර විස්තර කරන්න අවශ්‍ය කරන්නේ නැහැ නේද එතකොට? පැහැදිලිනේ. නේද? ඒ වගේ චරිත පොතකුත් තියෙනවා. ඕන තරම් මතක් කරලා ගන්න. තම තමාගේ ජීවිත තුලින් ගන්න. මුල් මුල් කුසලයක් පස්සේ පස්සේ අකුසල් කිරීමට ඇතැම් වෙලාවකට හේතු වෙනවා. ලෝභ අකුසල්, දේශ අකුසල් අපි කියනකොට දැන් භාවනා කරන කෙනෙක් කියලා හිතා ගන්නකො. දැන් භාවනා කරන කෙනෙක් භාවනා කරලා කරලා සමහරවිට තමන් උසස් කියලා හිතා ගන්නවා. දැන් තමන් මාර්ගඵල ලබලා ඉන්නේ කියලා හිතා ගන්නවා. අර තියෙන විදර්ශනා විදර්ශනා පීරිය දෙකේදී පවා තියෙනවානේ ඕභාසෝ පීති පස්සද්දී උපෙක් අදිමොක්කෝච පග්ගහෝ සුකඤ්ඤාන උපට්ඨාන